එතන ඔබට කතා කරන්නත් පිළිවන් අමරණීය මතකසුන වැඩසටහනට මේ වෙලාවේ 0.66 22 83 600 0.66 22 83 601 කියන අපේ දුරකථන අංකයත් ඔබට වෙන් කරවා තිබෙනවා. අර තිලක් මහත්තයා කිව්වා වගේ අද අපේ වැඩසටහන පොසොන් වන්දනාවක්. ඇතෙන්ම අපිට මේ ගීතෙන් සහ ගුවනින් මේ වන්දනාව බොහොම අපූර්වට කරන්න පිළිවන්කම ලැබෙනවා කියලා විශ්වාස කරනවා මේ ගීත ටිකෙන්. අපි දැන් ප්‍රචාරය කරපු ගීත කිහිපය රසවින්දත් ඔබට ඒ කාරණය හොඳින් දැනෙන්න හැගෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ ගීත මම හිතන්නේ අපේ ගීත සාහිත්‍යයේ ඉතාම වටිනා නිර්මාණ. අපේ වැඩසටහනේ නාම අමරණීය මතක සුවඳ මේ අමරණීය ගීත තිලක් මාත ඒකේ කිසිම තරකයක් නැහැ මම හිතන්නේ මේවා රස විඳින හැම මොහොතකම අපිට යම් සුවයක් අපේ ගීත සාහිත්‍ය පිළිබඳව නිහතමානී ආඩම්බරයක් තමයි තියෙන්නේ නොවන්රද අපි එහෙමනම් අපි දෙන්න විතර නෙමෙයි අපි පිරිසම අපි අනුරාධපුර රටමස්ථාන වැඳපු දාගෙන මීන්තලෙත් වැඳපු දාගෙන මේ පොසොන් සමයේ ඒ සිද්ධ ස්ථාන වලට ඉතමත් ආදරෙන් අපි ඇතුල් වෙමු අපි මේ අනුරාධපුර මීන්තලෙට එhmenan අපි සූදානම් වෙනවා අනුරාධ මේ පොසොන් සමයේ තවත් ජනප්‍රිය ගායනයක් අපේ සවන් වලට වැගෙන නිසා ඒක නිතර ඇසෙන කීතයක් නේද මේ කාමේ එතන තිස්ස තිස් යන නාදය වැකුණා සවනත මහරජුගේ දේවනපිස රජු බැලුවා කසාවතින් බැබලි බැබලි මිසක පව්වේ වැඩ හිටින මිහිඳු හාමුදුරුව දුටුවා ධම්ම දුනු හිතල පසෙකට වැඳ වැටුණා මහරජතුමා බුද්ධ ආගම වැළඳගත්තා අපේ සියලුම රටවැසියෝ ඒ ශාසනයට ඇතුළත් වුණා ආරකවහත සාධකම් ප්‍රබෝධයෙන් සබඳ गीत गाने के लिए जयेश बेरान समझे सम्मानिन तू पारा में जम से लेगी दिल ले गया සුරමි මේ ප්‍රේම පූජා දර්ශනේ සුරසේනා දන්නවා ඕ සුරසේනා දන්නවා රන්මැලි මාසේ පාලදී නන්දන වේරදිවා ඕ නන්දන වේරදිවා යම් සම්මානෙන් තු පාරා මේ නමදී මේ ගී ගයා ඕ නමදී මේ ගී ගයා බේදු මේ ප්‍රේම ජීවිතේ මේ බාතිගේ තෙන් සාදු දී වන්දාමි ලෝපියා ඕ වන්දාමි ලෝපියා ගන්නෙලි කාතේ සාලේ නන්දන වේරතිවා ඕ නන්දන වේරතිවා යම් සම්මානෙන් සුපාරාමේ නන්දිනේ ගී ගයා ඕ නමදී උපනිෂත්තේ. එහෙමනම් සරත් විමල වීර තමයි ගීතය රචනා කළේ. සංගීතවත් කළේ පී.ඩී. වින්සන් පෙරේරා චෙම්මිතඩියකද. මේ විවියන්ද සිල්වා බොර්ලස්. Thank you. වෙනස් වුණු රිද්මයන් ගායන හැඩතලයන් සංකල්පනාවන් විදිහට තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. දැන් ඊළඟ ගීතය අපි රස විඳිනකොට ඒ කාලේ හොඳින් පැහැදිලි HMB ලේබල් එකට තියෙන කුතුම් තැටියක නුපුටා ගන්න ආනන්ද සමරකෝන් ගායනා කරන ගීතය. කොහොටම අනන්‍ය වුණු ගායනයක්, ඔහුට මනරන සංගීත නිර්මාණයක්, ඔහුට මනරන සංකල්පනාවන් තමයි ඔහුගේ ගීත සාහිත්‍ය තුළ අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. දැන් මේ ගීතය බලන්න මේ පොසොන් සමය පිළිබඳවම මේ පොසොන් පොහොය තුල තියෙන ඒ සුවිශේෂත්වයම අපිට රස විඳින්න ලැබෙන ගීතයක්. ඕවන් රදේතුමා රචනය කරන සමහර විටේතුමා ගීත රචකයෙක් ඒ වගේම චිත්‍ර ශිල්පියෙක් ගායන ශිල්පියෙක් මේ සියලුම සංගීතවේදී ඔව් අතොසම සංගීත අධ්‍යක්ෂකවරේ ඒ ග්‍රාම පොන්ජිකේ රසවත් කළ උදාහරතර පුරුෂයෙක් අපිට ලැබෙන උත්තම පුරුෂයෙක් මේ ගායන ශිල්පියාගේ ගීත අනුරාධ ගත්තොත් බලන්න සිංහල අවුරුදු සමයේදී ඒ සමයේ අලලා ගීත ගායනා කළා ශ්‍රීපාද සමයේ වෙසක් ඒ වගේම පුරුත් බලන ඒ කාලේ ඒ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරු ගීත රචකයෝ මේ කටයුතු අපේ ශ්‍රී ලංකාවේ සතර දිබ්බාගේ අපේ විසම සීලම රටවැසියෝ සතුටටපත් කළ මේ ගීත ගායනා කිරීමෙන් එච්චෙම තැටියකට තමයි අනුරාධ ආනන්ද සමරකෝන් සූරීන් මේ ගීතය ගායනා කළේ සුන්දර රාත්‍රිය පොසොන් පොහොදින පුන්සඳ පායා කාන්ති දේ අඹරේ කොහොම රටාවක් අන්තරාද ඔබට මැවි පේනවද මිස්සක පොබේ හිටියොත් පොසොන් පොයේ දවසේ රාත්‍රී අපි එනම් අපි දෙන්නත් දැන් මේ මිස්සක මහා පඩිකල නැගලා දැන් මිස්සක පව් අභියස නේ අපි සවුන් දෙමු ගීතෙට උසන් පොහොය අලලා නිර්මාණය වුණු ග්‍රැමෆෝන් ගීත අතර මේ අපි රස විඳින ගීත ටික එක ගීත සාහිත්‍යයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම එහෙම නැතිනම් අපිට එක්තරා විදියක මේ මේ ගීත සාහිත්‍යයේ යම් සලකුණක් විදිහට සලකන්න පුළුවන් ගීත නිර්මාණ. ඒ අතරුත් අපි මේ විවේන්ද සිල්වා බොරලැස්ස මහත්මිය ගායනා කරපු නවතින්න තිස්ස කියන ගීතයේ රසවින්ද ඇයම ගායනා කරපු ඉතාම වටිනා ගීතයක් තියෙන මේ දවස්වල අපිට ඇසෙන ගීතයක් දුර පෙනෙන තනිතලා අනුරාධපුර දිහා මේ ගීතේ රස විඳින්නේ නැත්නම් ඒක අඩුපාඩුවක් ඒ ගීත පෙළේ තිලක් මහත්තයා. දවසේ මෝ එතුමියගේ ගායනා විලාසයත් වගේම මේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා. වෙසක් සමයේත් අනුරාධ අපේ ගීත ගීත ශ්‍රවණය කළා. මේ පොසොන් සමිතිත් අත වශයෙන්ම විවිධ සිල්ලා බොල්ලස්ස ගායන ශිල්පිනියට විශේෂ තැනක් ශ්‍රාවකයන් අතරට යනවා එතුමියගේ හඬ. අනිවාර්යයෙන්. ඒ උදාරතම ගීතමේ හඬ අපි සවන් දෙන්නේ අමරණීය මතක සුවඳින් මෙවැනි උත්සව කාලයකදී පමණයි කියලා තමයි මටත් තේරෙන්නේ. අපි තෝරාගත්තී. ඒ වෙනුවෙන් කාන්ති වක්වැල්ල සමග වීරෙන්ද සිල්වර්ලස් අනුරාධ මේ ගීතේ ගායනා කළේ. ඒ රචනා කළේ සරත් විමලදීප් සංගීතවත් කළේ පීඩී වින්සන් පෙර. එච්චමි තැටිකට තමයි 50 දශකයේ එතුමිය මේ පොසොන් සුන්දරත්වයේ ගීතයකට ගෙනාවේ. මේ විවින්ද සිල්ලා බොරලස්ස සමග කාන්ති වොක්වැල්ල. අහනකොට දැන් සමහර වෙලාවට මේ නිර්මාණ වුණ නව නිර්මාණයන් විදිහට පසු කාලයේදී සංගීතය මුසු කරලා ගායනයන් කරපු අවස්ථාවන් අහන්න තිබෙනවා. හැබැයි අමරණීය මතක සුවඳ වැඩසටහන විශේෂත්වය තමයි අපි මුල්ම ගීත ඔබට රස විඳින්න ලබා දීමට හැම වෙලාවකම උත්සාහ කරන නිසා මම හිතන්නේ ඒ රසයත් අපේ මිතුරන්ට විඳ ගන්න පුළුවන්. දැන් මේ ගීතයත් මම හිතන්නේ අපිට නිරන්තරයෙන් ඇසෙන ගීතයක්. හැබැයි මේ ගීතය අර මුල්ම ගාථා පාඩයත් එක්ක රස විඳින්න තමයි ඉතලක් මහත්මයා මෙහි තියෙන රසය වඩා වැඩි. ඔව් අනුරාධ. මේ මේ ගීතය අහන විට මේ වන්දනා නඩ අපිට මැවි වෙනවා. ඒත් වශයෙන් බසවක් කුලම ඒ වගේම තිසාවව මේ දිය නානව රුවන්වැලිසෑය වඳිනවා රූපාරාමයේ අබේගිරි ජේතවනාරාම ලංකාරාමයේ ශ්‍රී මහ බෝධින්වහන්සේ පූජන ස්ථාන ඒ වගේම මිහින්තලේ නිස්සක පවුව මේ සියලු දේම ගැබ්බෙනවා මේ ගීතය තුල බලන්න ගීතය ඇහෙන විට මිහින්තලාවයි ධම්මමවයි සාන්තාන බුදු නාමය අපි සිහිපත් කරමු. නියලේ ජයසිංහ තමයි ගීතය රචනා කළේ සංගීතවත් කළේ පීඑල්එස් සෝමපාල කොලොම්බියා ග්‍රැමෆෝන් තැටියකට ගායන ශිල්පිනිය සුජාතා අත්තනායක සමග ගීත ලෝකයේ මහා පතාක යෝධයා මොහිදීන් බෙක් ගීතයට දායක වුණා. ඉති පිසු භගවා हं अमााव शान्त अनुभूत नामय මෙහෙමයි එදා තත්කම් කලේ මේ උතුම් දහමේ 06283 06628601 අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා අද දවසේ අමරණීය මතක සුවඳ මේ විශේෂ පුසුම් ගීතාවලිය රස විඳින අතරේ ඔබට කතා කරන්න අපිට සමහර දෙනෙක් ලිපි මගිනුත් මතක් කරලා තිබුණා මෙන්න මේ වගේ ගීත ටිකක් රස විඳින්න ලැබෙනවා නම් හොඳයි මේ ගීත පිළිබඳව වුන් කාලාන්තරයක් තිස්සේ අහපු ගීත හැබැයි අද කොහෙන්වත් ඇහෙන්නේ නැහැ නිසා අමරණීය මතක සුවඳින් ප්‍රචාරය කරන්න කියලාත් අපෙන් අපේ ආදරණීය ඔබ ලියලා එවලා තිබුණා. ඉතින් අද දවස මම හිතන්නේ ඒ වටිනාකම ඔබට රස විඳින්න ලැබෙන අවස්ථාවක්. තවත් ගීත කිහිපයක් තියෙනවා තිලක් මහත්තයා අපි තෝරාගෙන අද වැඩසටහනේ මේ පොසම් දිනය අලලාම ට්‍රම්ෆෝන් ගීත සාහිත්‍යයේ නිර්මාණය වුණු. දැන් ඊළඟ ගීතයට ගියාම තම සුවිශේෂී ගීතයක් අපිට නිතර නොයතන ගීතයක්. නමුත් මේ ගීතේ කොයිතරම් රසවත්ද කියලා ඔබ අහලා බලන්න. අන්න අර මානවරේ විල්මට් කියලා අපේ රසිකෙක් ලිපියක් කියවලා තිබුණා අනුරාධ ඔබ තිලක් වැලි කළා මේ පොසොන් වන්දනාව යනවා අහන් ඉන්න ආසයි කියලා. ඒ විසිතුරු අපි කියා පාමින්නේ මේ ගීත ඉදිරිපත් කරන්නේ. එයාත් ඒක ඒ අයට ලොකු සතුටක්. ඒ වින්දනය ඒගොල්ලෝ ලබනවා. අපි වන්දනාවේ යෙදෙන ගමන් ඒ පොසොන් උදාවේ ගීත ඉදිරිපත් කිරීම නිසා මිහිඳු සමිඳු වැඩි දිනේ අනුරාධ අදයි පොසොන් සඳ බැබලේ අමතලාරලිය සෙවනේ සාදු සාදු අඬ රැව්දි මේ කලම්බියා ග්‍රැමෆෝන් තැටියකින් ගායන ශිල්පිනී මාලති ෆැක්සිඩා Thank you. යන කාල පරිච්ඡේදය අටමස්ථාන වන්දනාවට සහභාගී වෙනවා. ඉතින් මේ කාලේ තමයි වන්දනා සමය. හැබැයි එය වන්දනාවක්ම කරගත යුතුයි විනෝද චාරිකාවක් නොකරගෙන සැබෑ ලෙසම මේ පොසොන් අර්ථවත්ව සමරන්නට අපි හැමෝම කටයුතු කරන්න ඕනේ වැඩිහිටියන් දරුවන් තත්මීන් හැමදෙනාම ඒ පිළිබඳව යම් අවබෝධයකින් සහ එහි වටිනාකමට හානියක් නොවන ආකාරයට කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් අපි දන්නවා තිලක් මාත ඉස්සර මතක් කරා මේ වැව් පිළිබඳව. දැන් එය තවස්වලට ගිහිල්ලා හිතු මතේ වැව්වලට ගිහිල්ලා නාන්නේම සූදානම් වෙන්න හොඳ නැහැ. අනතුරුදායක සමහර ජීවිතවලින් වන්දි ගෙවන්න වෙනවා. නිසා ඒවා පරිහරණය කරද්දී ඒ උපදේශ අනුව ක්‍රියා කිරීමත් වඩා වටිනවා. ඒ වගේම නගරයේ පිරිසිදුව තබා ගැනීම. ඔබ යන පොලිතින් වගේ ද්‍රව්‍ය තියෙනවනම් ඒවත් ඉතින් නිෂ්ක්‍රස්ථාන වලට දාන්න කටයුතු කිරීම වඩා වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් මේ පොසොන් සමය අපි අර්ථවත් සමරන්නේ නැහැයි කියන කාරණේ තමයි අපිට කියන්න සිදු වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව වැඩියෙන් හිතන්න කියන කාරණයක් මතක් කරන්න කැමතියි. ඔයක හරි වැදගත් පණිවිඩයක්. පරිසරයේ දූෂණය කිරීම. සමහර කය අර ternary ගල්කණු මේ අරගෙන අන්දාද මේ ලිබ් බඳ ගන්නවා. මා මේ වුණා උයනේදී මේ වගේ දේවල් පසුගිය දවස්වල පොත්පත් මාර්ගයෙන් අපි දැනගත්තා. පොත්ලක මතක හොඳ කාරණා මතක් කරගෙන සමහර තැන්වල සටහන් තබනවා කියලා. ඔව් නව ඓතිහාසික වැදගත්කමකින් යුතු පෞරාණික තේවල් අපි ආරක්ෂා කර යුතු දේවල් සමහරලාට නොදන්නාකමට වෙන්න පුළුවන් එහෙම නැතිනම් කෙලිලොල්කමට වෙන්න පුළුවන් ඒ වගේ දේවල් යොදන අවස්ථාවන් තියෙනවා ඉතින් ඒවා කරන්න එපා වැඩිහිටියන් හරි මේ අය දැනුවත් කිරීම වඩා වටිනවා ඔය හරියට දැගත්ත මොකද අර ඔබ කිව්වගේ දිනානවන ආවේ සතුටින් නම් අපි යන්නත් ඕනේ අපව සතුටින් ඒක වන්දනාවක් කරගන්න ඕනේ නේද සදාලු අනිවාර්යෙන්ම පිනක් දහමක් රැස් කරගන්නවා වගේම විශේෂයෙන් දසදහස් ගණනින් ජනී ජනයා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඇදී එන්නේ මේ වන්දනා සමයේදී විශේෂයෙන් අනුරාධපුරේ පමණක් නොවේ අනුරාධ පොළොන්නරුව මීන්තලේ අවකන විජිතපුර මේ සියලු සිද්ධාස්ථාන ඕන බඳ පුදා ගන්න සමය තමයි උදා වෙලා තියෙන්නේ. ඒකයි වන්දනාවේ යමු පේවිලා තිසරණ සීලය කියලා අපි ගීතයක් ඉදිරිපත් කරන්නේ WD ඇල්බර්ට් මහතා රචනා කළේ එදා 40 දශකයේ සංගීතෝත්කලයේ රූපසිංහ මාස්ටර් එච්.එම්. E තෙදීගද එම්.කේ වින්සන් සමග නිර්මලා දේවි තමයි ගීතේ ගායනා කළේ. Thank you. de ponerla මේ උත්සවය වෙනුවෙන් ගලපා ගන්න පිළිවන්ද කියන කාරණේ අද දවසේ මම හිතන්නේ ඔබටත් දැනෙන්න ගෙන්න ඇති කියලා විශ්වාස කරනවා. එමන අමරණීත් සුවඳ ගීතමේ විචිත්‍රාංගයේ විශේෂත්වයක් වෙයි අනුරාධ. අපි පොසොන් සමයේ සියලුම සිද්ධාස්තන වැඳපු දාගත්තා. ඒ එනවිට අපිට දකින්න අනුරාධ තිසා වැව් වැව් ඉස්මත්තේ උඩා දරුවෙක් හොඳ සඳ දිහා බලාගෙන ගීතයක් ගායනා කරනවා. තිසා වැව් කොයිතරම් සුන්දරත්වයක් තියෙනවද රාත්‍රියේට අනුරාධපුරේ මහමෙවුනා විනිශ්මත්ති. එහෙමනම් ඒ ඉසුරු මුනියට පිටිපස්සෙන් තමයි මට මතක හැටියට තිසාවැව පීඩා තියෙන්නේ. මේ ගීතේ රචනා කරේ සරත් විමලගීර. සංගීතවත් කළේ පීඩී වින්සන් පෙරේරා ඉච්චිමිත ඇටියකට. මේ ගීතේ උචිත අයුරින් අපිට වාදනයට නුසුසු තත්ත්වෙ තිබුණේ ඒ සකස් කළේ මගේ හිත මිත්‍රෙක් කඩුවෙල අයිජී බන්දුල මම එතුමාව සිහිපත් කරනවා මේ අවසාන ගීතේදී එමනම් අන්තරාධාපී සියලු දෙනාටම හොඳ සුබ වන්දනා සමයක් සිහිපත් කරවමින් ගීතයට යමු මේ චන්ද්‍රා කබ්‍රා. පිටර මේ ගීතය සමගින් අපි අද වැඩසටහනෙන් සමුගෙන යනවා. ඔබට පිළිවන් අපේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් කියන්න අපේ ලිපිනේ තමයි නිෂ්පාදක අමරණීය මතක සුවඳ රංගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය තාපන. බොහොම ස්තුතියි අද දවසේ මේ මියුරු ගීත පෙළ තෝරාගෙන ඇවිල්ලා රසබරව අපිට වින්දනය කරන්න අවකාශය හදලා දුන්න අපේ වැඩසටහන සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී නිගමයේ තිලක් චන්දසේන වැලිකල මහත්මයාට අදත් වැඩසටහන පටිගත කරේ අසංකචය සුන්දර සංස්කරණයේ මුදිත සඳරුවන්ගෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සාරහි දුලබයි